පස්සේ සංඥා සංඥා සංඥා සංඥා ප්‍රශ්න නිරෝධය ගැන කතා කරනකොට ප්‍රශ්න නිරෝධය සංඥා නිරෝධය කියලා කියන්නේ මොනවද? ප්‍රශ්න නිරෝධය නිසා සංඥා නිරෝධය. ඒ කියන්නේ සාම කතාවක් නෙවෙයි ප්‍රශ්න නිරෝධය කියන්නේ ඒක අපි දන්නවා දුක සංඥා, සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොත්පත් සංඥා, ධම්ම සංඥා කියලා සංඥා කොටස් හයක් තියෙනවා මේ සංඥා කියන්නේ අපේ රූපයක් දෙන්නේ ඒ පිළිබඳව ඒ රූපයේ පිළිබඳව සම්බන්ධයක් තියෙන නිසා රූප සංඥාවක් තියෙනවා ඒ රූප සංඥාව නිරන්තරව සත්‍ය සම්පස්සේ දෙන්නේ ශබ්ද සංඥාවක් ඇති වෙන සෝත සම්පස්සේ ඇති වෙනවා ඒ සෝත සම්පස්සේ නිරුද්ධ වෙන්නේ ශබ්ද සංඥාවක් ඒ විදිහට ඒ ඉන්ද්‍රියන්ද සම්බන්ධ වූ ස්පර්ශ ධර්මයන් නිරුද්ධ වෙනවා ධම්ම සංඥා සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා කියන සිය සංඥාව නිමෙන්නේ මේ සඳහා මුතියෙන් යම් කිසි වැඩ පිළිවෙලක් නැත්නම් යම් කිසි පිළිවෙලක් අනුගමනය කරන්නේ නැත්නම් වශයෙන්ම මේ පස්සේ නිරුද්ධ යාම තුන සංඥාව නිරුද්ධ යාම කියන්නේ නමුත් බුදුගාමීන්ගේ දක්වන සංඥා නිරෝධ ගාමී පරිපදාව දක්වන්නේ කියන විදිහට සංඥා නිරෝධයෙන් පස්සේ මේ සංඥා මතක ස්ථානයේ ආකාරයෙන් පස්සේ නිදෙන නිසා ඇතිවන සංඥා නිරෝධයේදී ඒක මේ සංඥා නිරෝධයේදී අවස්ථාවේ හේතුකමින් ඒ සංඥා නිරෝධයට පස්සෙන් කාර්යයක් කරන්න පුළුවන් එකක් තමයි සාමාන්‍ය වශයෙන් සංඥා නිරෝධයට පස්සෙන් ආකාරය ඒ කියන්නේ සමාජයේ සිට පහළ වන සංඥාවන් නිරෝධය යන ආකාරය මේ දෙදෙනා ජීවිතයේ කෙනෙක් සතු බලමින් දැනට පත්වන වෙන ප්‍රශ්න සංයාවක් තියෙනවා. ඊළඟ කොලස්ටරෝල් ප්‍රශ්න සංයාවක්. ඒ අවස්ථාවක සංඥා රෝධයක් වෙනවා නම් මේ ගණන් ගන්න වෙන සංඥා රෝධයක් නෙවෙයි. මේක අමතරව යක්ෂණ කලයේ තියෙන වගන රූප රූපාර්ථ වශයෙන් ලෝකයක් තියෙනවා. ඒක සිතන්නේ පය සම්මත දෙන්නේ. ඒ සිතන තේ සාරීදී සංකල්ප සංකේය පුරාම සංඥා විමුදේ වෙනවා. සංඥා වේදනා සංඛාර විඥාන කියන නාම ස්කන්ධ ධර්ම හතරම ඒ හැම දෙයක කාල පරිච්ඡේදය තුළ නැතිවන්නේ නිරුද්ධ වී තිබෙනා කාලකාලික වශයෙන්. එතකොට එතන සංඥා නිරෝධයක් තිබුණා නම් ඒ සංඥා නිරෝධයක් මේ දේහයෙන් ලබන්නේ. ඉදිරිදා ජීවිතයේදී පස්සතන නිරෝධයෙන් සංඥා නිරෝධයට පස්සම ආකාරය මේ දන්නවනේ මේක ඒකත් මේ දේ ගණන් ගන්න වෙන දෙයක්. ඒකට මෙතනදී ධම්මයන් සංඥාවෝදේ කියන එකෙන් අදහස් කරන්නේ භාවනා තුළින් අපිට කියන සංඥා නිරුද්ධතම විසුද්ධ කියන කාරණය. ඒ භාවනාව තමයි සංඥා නිරෝධ ගාමනේ ප්‍රතිපදාව කියන කෙනම. විශේෂයෙන්ම තේරුම් ගත යුතු ප්‍රධානම කාරණාව තමයි සංඥාව කියන්නේ සිතේ තිබෙන නාම ධර්මයක් පමණයි කියන්නේ. අපේ ධර්මයක් වශයෙන් කතා කරන්නේ දැනට තියෙන භෞතික අධ්‍යාත්මික පස්සේ ඒ රූපේ අරමුණු කරගෙන දීප සංඥා ඇති කර ගන්නට පුළුවන් අපිට. ඒ කියන්නේ හොඳයි කියන කන ලක්ෂණ, ලක්ෂණයි කියන කන ලක්ෂණ, නරකයි කියන කන ලක්ෂණ, කැතයි කියන කන ලක්ෂණ ලෝක ආකාර සංඥා කරන්න පුළුවන්. මේ හැම එකක්ම රූපේ තුල තියෙන එකක් දෙන්නේ සමාන්වේ සුදට සමානව කෙටි ඉඳන්නේ. මේ වගේම තමයි ඕනෑම සත්‍යයක් කරමු මෙහෙම අහකට ලැබුණාට පස්සේ ඒ සංකේත පිළිබඳ විවිධ කුසල විවිධාකාරී සංඥා ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒක මේ සංඥා සමානයේ සුදුසුකම් කියන දෙයක් නෙවෙයි, සම්දේ කියලා දෙයක් නෙවෙයි. මේ විදිහ තමයි ගඳ සුවඳ පිළිබඳව, ශබ්ද පිළිබඳව, ආයතන දැනෙන ස්පර්ශ පිළිබඳව